ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ හේතුව මේකේ සාකච්ඡා කරන්න බොහෝ දේවල් තියෙන නිසා. දැන් තථාගතයන් වහන්සේ මේක අචින්තනීය ධර්මයක් හැටියට දේශනා කළානේ. කැනුන් වහන්සේ පෙන්නවා කම්ම විපාකා භික්කවේ අචින්තේයෝ න චින්තේතබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගීයස්ස කියන මහණෙනි කර්ම විපාකය නොසිතිය යුතුයි යමෙක් සිතන්නේ නම් ඒක හෝ සිහි මුලා වීම පිණිසත් වෙහෙසටපත් වීම පිණිසත් හේතු වෙනවා කියලා කිව්වා. ඉතින් අපි තාම මේ සාකච්ඡා කරමින් පැමිණියේ කාමාවචර කුසලයේ විපාක ලබලා දෙන ආකාරය. ඒ වගේම අකුසල විපාකයේ විපාක ලබලා දෙන ආකාරය ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විපාක. ඒතර එකම භවයක් තුල එකම සත්වයකට තමන් කරපු කුසලයක අකුසලයක කියන මේ දෙකේම ප්‍රවෘත්ති විපාක ලබලා දෙන්න පුළුවන්. එකම භවයක් තුල. කියන්නේ එකම ජීවිතේ ලබලා දෙන්න පුළුවන්. දැන් සමහර අයට ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ මේ කුසල කර්මයකින් ප්‍රතිසන්දිය ලැබූ කෙනා කවරක් නිසාද මේ අකුසලයන්ගේ විපාකත් ලබලා දෙන්නේ. ඒ තමයි සසරේ හැටි. කියන අවස්ථාවක් ලැබුණාම ඒ අවස්ථාව ලැබුණු විගස ඒකට උචිත ආකාරයේ විපාකයක් ජනිත කරනවා. ඒක තමයි කර්මයේ ස්වභාවය. විපාක කියන්නේත් ඒකනේ. විපාකයක් කියන්නේ මේ මෝරපු අවස්ථාවක් ඒක. පැසුණු අවස්ථාව. අපි කරපු කුසලයේ හෝ අකුසලයේ පැසුණු අවස්ථාව තමයි විපාක කියලා කියන්නේ. එනර අඤ්ඤමඤ්ඤ විසිට්ඨානං කුසල අකුසලානං පාකාති විපාකෝ කියලා මම දක්වලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපේ කරපු අකුසලයට කුසලයට අනුරූපී වන ආකාරයෙන් තමයි ඒක විපාක දෙනකොට මේ කාම ලෝකයන් තුල විපාක දාන ශක්තිය ඇති කරවන්නේ එකම භවයක් තුල. ඒකට අපි උදාහරණ හැටියට පැහැදිලි කරනකොට දැන් මේ හැම කෙනෙක්ම දන්න කෙනෙක් තමයි මේ කුජ්ජුත්තරාව කියලා කියන්නේ. දැන් කුජ්ජුත්තරා කියලා කියන්නේ දැන් සාමාවති බිසවත් එක්ක බොහොම එයාගේ මෙහෙකාරියක් හැටියට කටයුතු කරපු කෙනෙක්. ඒතර එයාගේ තියෙන විශේෂත්වය එයා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. නමුත් ඒ කෙනා ශරීරයෙන් කුදුයි. ඒක නිසා කුජ්ජුත්තරා කියලා හැඳින්වන්නේ. එයා හුදු ශරීරයක් තියෙන කෙනෙක්. ඒ කෙනා කොයිතරම් ශ්‍රේෂ්ඨත්වයටපත් වුණාද කියනවනම් ඔය ඇතන මතක ඇති ඒ කතාවනේ. මම මේ කතාව මේ වෙලාව විශ්මතු කරන්න අදහස් කරන්නේ අර කර්මයේ විපාකයේ පිළිබඳව පමණක් ඒ ඔස්සේ අපි සාකච්ඡා කරමු මේ එකම භවයක් තුළ එකම ජීවිතයකට කොහොමද මේ කුසල අකුසල දෙකේම ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ කියලා. එතන මේ කුජ්ජුත්තරාව කියන්නේ දැන් සාමාවතී දේවියට හැමදාම මල් ගේන්න යනවා මේ කෙනා. එතන මල් ගේන්න යන යනකොට එයා කරන්නේ හැමදාම මල් ගේන්න දෙන මුදලින් අඩක් සංගවාගෙන ඉතිරි මුදලින් තමයි මල් ගෙනත් දෙන්නේ. ඒ සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය. ඒ හැටි. එතන මේ කෙනා එක දවසක් මල් ගේන්න යනකොට ඒ මල් කරුවගේ නිවසේ තථාගතයන් වහන්සේට ලොකු දානයක් පූජා කරලා ඉතින් මේ මල් ගේන්න ගියාට පස්සේ ලොකු කලබලයක්. එතකොට කිව්වා දැන් මේ මල් දෙන්නම්. ඉතින් බණත් අහලම යන්න පුළුවන් කියලා කිව්වට පස්සේ ඉතින් මේක නා කමක් නෑ කියලා බණත් අහන්න ඉඳගත්තා. ඉතින් මේක නා මේ සසරේ බොහොම කුසල් කරපු කෙනෙක්. ඉතින් මේක නා තථාගතයන් වහන්සේගේ ධර්මයට සවන් යොමු කරගෙන හිඳමින් ධර්ම ශ්‍රවණය කරලා නුවණින් යුක්තව ඒ මොහොතේදීම සෝවාන් ඵලයටපත් වුණා. නිකං නෙවෙයි සෝවාන් ඵලයටපත් උනේ. චතුපාට්ටි සම්බිදා සහිතව කියන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සතර පටිසම්බිදා සහිතවම සෝවාන් ඵලයටපත් වුණා. ඒක හැමෝටම සෝවාන් වෙනුවට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ මහා කුසල් කරපු ඇත්තන්ට පමණයි. ප්‍රඥාවන්ත ඇත්තන්ට පමණයි. ඒතර මේ සතර පටිසම්භිදා ලැබූ අයට තියෙන විශේෂ හැකියාවක් තමයි ඒ ඇත්තන්ට මේ ධර්මතාවයන් ඕනෑම ආකාරයකින් දේශනා කළොන්න ශක්තියක් ලැබෙනවා. හැකියාවක් ලැබෙනවා. ඕනෑම ධර්මයක් විවරණය කරන්න පුළුවන්. ඒ ශක්තිය ලැබෙනවා. ඉතින් මේ කුජ්ජුතරාවත් එදා දැන් සෝවාන් වුණාට පස්සේ ආයෙත් හොරසිතක් නැහැනේ. ඉතින් ඒ නිසා එදා අර Tamanට ලැබුණු නියම මිලටම මල් අරගෙන ගියා. ඉතින් එදා මල් ගොඩක් ඉතින් සාමාවතී අහනවා මේ අද මොකද මෙච්චර මල් ගොඩක් වෙනතට මෙච්චර හම්බෙන්නේ මං එකම මුදලක් ඔබට දුන්නේ. ඉතින් විස්තරය කිව්වා. ඉතින් මේ සාමාවතී කියන්නේත් බොහොම බුද්ධිමත් කෙනෙක්. ඒ නිසා එයා දඬුවම් කරේ නෑ මේ පහුගිය දේවල් හොරකම් කරානේ කියලා. කිව්වේ එහෙනම් මේ අපිටත් ඒ ධර්මයේ කියලා දෙන්න. ඉතින් අර සුදුසු විදිහට සකස් කරවලා ධර්මයේ දේශනා කළා. අන්න ධර්මයේ දේශනා කරනකොට මේ සාමාවතී ඇතුළු අනිකුත් පරිවාර ඒ පිරිසම සෝවාන් ඵලයට පත් වුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි සෝවාන් ඵලයට පත් වුණා විතරක් නෙවෙයි ඔයතන මතක ඇති ඒ කුජ්ජුත කුජ්ජුත්තරාවයි සාමාවතයයි කියන මේ පිරිසටම මාලිගාව තුලම ගින්නෙන් දැවිලා මේ යන්නත් සිද්ධ වුණා. ඉතින් දැන් මේ සිද්ධිදාමය සාමාන්‍යයෙන් බලනකොට මේක සාමාන්‍ය විදිහට පෙනුනත් මේ හැම දෙයක්ම කුසලයේ සහ අකුසලයේ විපාක මත තමයි සිදු වුනේ. ඒකට අතීත කුසල් අකුසල් වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් කුජ්ජුත්තරා කුදු බවට පත් වෙන්න හේතුව. ඒ වගේ මෙච්චර ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් සහිත කෙනා අනුන්ගේ මෙහෙකාරියක් බවට පත් වෙලා ඉපදෙන්න හේතුව. ඒ වගේම එක එදාමයි බණ ඇහුවේ. ඒ බණ අහපු පළවෙනි දවසේම සෝවාන් ඵලයට පත්වෙන්න හේතුව. ඊළඟට ඒ භවය තුල මට සාමාවතිය ඇතුළු මේ මහා ගුණ සම්පන්න පිරිස මේ ගින්නෙන් දැවිලා මිය පරලොව යන්න. ඉතින් මේ කුසලයේ සහ අකුසලයේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විපාක ලබලා දුන්න අවස්ථාවක්. ඒකට අතීත ප්‍රවෘත්තිය දේශනා කරනවා. දැන් කුජ්ජුත්තරා සාමාවතිය ඇතුළු මේ පිරිසම මීට ඈත අතීතයේ භවයක එකම රාජමාලිගාවක ඒ රජතුමාගේ අන්තක්පුර බිසෝවරු හැටියට ඉපදලා හිටියා. ඉතින් මේ මාලිගාවට හැම දවසකම පසේ බුදුරජාණන් වහන්සේලා හත් නමක් වැඩම කරවනවා. ඉතින් රජතුමා බොහොම ශ්‍රද්ධාවෙන් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරනවා. මේ බිසෝවරුත් මේ සාමාවතිය මේ කුජ්ජුත ඇතුළු මේ බිසෝවරු පිරිසත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. ඉතින් ඔය අතරේ මේ පසේ බුදුරජාණන් වහන්සේගෙන් එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ රජතුමා වාසය කරන නගරයේ ආශ්‍රිතව තියෙන ගංගාවක් ආසන්නයේම කුඩා තනවලින් කුටියක් සදාගෙන ඒක තුල තමයි වැඩ ඉන්නේ. ඉතින් දිනක් සවස් යාමේ මේ රජතුමා මේ බිසෝවරු සීලු දෙනාම දියනාන්න ගිහිල්ලා ජල ස්නානය කරාට පස්සේ මේ අයට අධික සීතලක් දැනුණා. ඉතින් මේ බිසෝවරු පිරිස එහෙම ඇවිදිමින් යන අතරේ දැක්කා තනරොඩු ගොඩක් තියෙනවා. ඉතින් මේ අර ස්වාමීන් වහන්සේගේ කුටිය දැක්කේ නෑ ස්වාමීන් වහන්සේ ඇතුළේ ඉන්නවා කියලා. ඉතින් මෙයයි මෙතන හොඳයි කියලා මේකට ගිනි තිබ්බා. හැබැයි ගිනි තිබ්බේ මේ ගින්දර නැත්තම් මේ උෂ්ණය ලබා ගැනීම අභිලාෂයෙන් තමයි ගිනි තිබ්බේ. ඉතින් ඔහොම යනකොට පස්සේ දැක්කා මේ තෙරුන් වහන්සේත් වැඩ ඉන්නවා ඇතුලේ. නිරෝධ සමාපත්තියට සමවැදලා හිටියේ. දැන් නිරෝධ සමාපත්තියට සමවැදුනහම හානියක් වෙන්නේ නැහනේ. කිසිම හානියක් වෙන්නේ ඉතින් මේක දැක්ක ගමන් බය හිතුණා. බය හිතුනේ වෙන එකට නෙවෙයි. දැන් රජතුමා මේක දැක්කොත් අනිවාර්යයෙන් අපිට දඬුවම් කරනවා. ඒ නිසා මේ බිසෝවරු එකතු වෙලා සාකච්ඡා කරගත්තා. මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගිනි තියලා අපි විනාශ කරලම දාමු කියලා තවත් අර තිබිච්ච කොටන් ඔක්කොම හේතු කරලා ගිනි තිබ්බන්නේ එතකොට පහළ වුණේ දේශමූලික සිතක්. අන්න ඒ අකුසලය හේතු කොටගෙන පසේ බුදුරජාණන් වහන්සේට කිසිම හානියක් වුණේ නැහැ. චීවරයටවත් හානි වෙන්නේ ඒකත් අර මේ ඒකත් ලොකු විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ දැන් Nirodha Samapattiයට සමවදින කෙනෙක් බලන්න ඕන කාරණා හතරක් තියෙනවා. ඒ කියන්නේ නානා බද්ද අවිකෝපන සංඝ පටිමානන සත්තු පක්කෝසන ඊළඟට ආයෝස් සජ්ජන කියලා. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්න ඉස්සෙල්ලා නානා බද්ද අවිකෝපන කියලා මේ තමන් දරාගෙන සිවුරට සහ තමන්ගේ අයිති වස්තුන්ට කිසිම හානියක් නොවේවා කියලා අදිෂ්ඨාන කරනවා. චීවරයට කොහොමත් හානි වෙන්නේ නැහැ. ඒ අරහත් ඵල සමාපත්තියේ බලය නිසාම. ඒක නානාබද්ධ අවිකෝපන. ඊට පස්සේ ආයත අදිෂ්ඨාන කරනවා තථාගතයන් වහන්සේට තමන් වහන්සේව දකින්න හිතක් පහළ වුණොත් ඒ මොහොතේම නිරෝධ සමාපත්තියෙන් නැගිටෙන්න ඕන කියලා සිතක් පහළ අදිෂ්ඨාන කරනවා. ඊළඟට සංඝ පටිමාන. ඒ කියන්නේ මේ මහා සංඝයාට තමන් යම් අවස්ථාවක අවශ්‍ය වුණොත් ඒ මොහොතේදීත් මේ ධානයෙන් පිබිදේවා කියලාත් අදිෂ්ඨාන කරනවා. ඊළඟට ආයු ආයුෂ් ප්‍රමාණය කොතෙක් තියෙනවද කියලාත් අදිෂ්ඨාන කරලා බලනවේ ආකාර හතර බලලා තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. ඒතර අඩුම තරමින් වැඩිම කාලය තමයි දවස් 7ක්. ඉතින් අර තෙරුන් වහන්සේත් නිරෝධ සමාපත්තියෙන් පිබිදුනාට පස්සේ සිවුර ගසා දාලා නැගිටලා නැවත වැඩියා. කිසිම හානියක් වුණේ නැහැ. හැබැයි අර බිසෝවරුන්ට ඇති වුණ අකුසල් සිත හේතු කොටගෙන කියන මේකෙන් නිරේට ගියා කියලා කියනවා. ඊළඟ භවයේ ඒ නිරේට ගිහිල්ලා නැවත ඉපදෙච්ච හැම භවයකදීම මේ පිරිසට මේ වගේම මේ ගින්නෙන් දැවිලා මිය පරලෝ යන්න හේතු වුණා කියලා. කියන්නේ මේ භවයේත් ඒකේ ප්‍රවෘත්ති විපාකයක් තමයි ලැබුණේ. ඔන්න ඒ හැම දිනාටම ගින්නෙන් දැවිලා මේ යන්න හේතු වෙච්ච අතීත අකුසල කර්මය. ඒතර මේක ආවේ ප්‍රවෘත්ති විපාකයක් හැටියට. ඒතර ඒකෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි ප්‍රවෘත්ති විපාක කියන එක බොහොම බලවත්. දුබල නැහැ. සමහර විට දැන් ප්‍රතිසන්දි විපාකය ගොඩක්ම බලවත්. හැබැයි ප්‍රවෘත්ති විපාකයත් ඒ වගේම බලවත්. ඉතින් ඒක එකක්. ඊළඟට දැන් කවරක් නිසාද මේ කුජ්ජුත්තර කුදු බවටපත් උනේ. ඒත් ඒ අවදිහෙම වුණා. ඒ රජමාලිගාවේ ඉන්න කාලයේම කරගත් අකුසලයක්මයි. ඒ කියන්නේ දැන් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අතර හිටියා එක පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය කුදුයි. ඉතින් ගමන් කරන්නේ කුදු ගැහිලා ගමන් කරන්නේ. දැකලා තියෙනවනේ වගේ අය. ඉතින් දැන් දැන් මේ රාජකුමාරිකාවන් මේ අය දැන් හැම වෙලේම කුසල් කර කර ඉන්නේ නැහනේ. දන් දෙන වෙලාවට දන් දෙනවා. සෙල්ලම් කරන වෙලාවට සෙල්ලම් කරනවා. ඉතින් මේගොල්ලෝ දැන් විවේකයෙන් ඉන්න අවස්ථාවක් තුල විහිළු තහළු කර කර ඉන්න අවස්ථාවක් තුල එතන හිටපු එක බිසවක් අපේ පසේ බුදුරජාණන් වහන්සේ ගමන් කරන්නේ මේ වගේ කියලා අර කුදු පසේ බුදුරජාණන් වහන්සේ ගමන් කරන ආකාරය රඟ දක්වලා පෙන්නවා. මෙන්න මේ විදිහට තමයි ගමන් කරන්නේ කියලා. ඒක ලොකු අකුසලයක් නේ. දැන් සමහරවිට සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතවලත් මේ බාහිර ලෝකයේ තුල එහෙම කරන අවස්ථා තියෙනවනේ ඕන තරම්. දැන් කෙනෙක් යන අවස්ථා බලලා, කතා කරන අවස්ථා බලලා රඟ දක්වලා පෙන්නනවා. දැන් සමහරවිට ආචාර්යවරුන්ට මේ ආයතනයේ සේවය කරන අය කතා කරන විදිහ දැන් කට්ටිය එකතු වුණාම දැන් අපි ඒක විනෝදයෙන් කරන්නේ. නමුත් ඒක අකුසලයක්. කවදාකවත් එහෙම කරන්න හොඳ නැහැ කෙනෙක් ගේමේ අඩුපාඩුවක් දැකලා. ඉතින් අර අතනත් ඒ වගේ දෙයක් තමයි වුනේ. ඉතින් මේගොල්ලෝ බොහොම සතුටින් විනෝදයෙන් මේ කටයුත්ත කළා. නමුත් ඒකේ විපාකය මොකක්ද උනේ? අන්න මේ කුජ්ජුත්තරාව උපදින උපදින හැම භවයකම කොදු ශරීරයක් ඇති උපදින්න එක උපනිශ්‍රේ වුණා. අන්න බලන්න මේ කර්මයේ විපාක ලබලා දෙනකොට කොහොමද ඒක ලබලා දෙන්නේ ඊට පස්සේ කවරක් නිසාද මේ කුජ්ජුත්තරාව ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් ලැබුවේ ඒ ප්‍රඥාව ලබන්න හේතු වෙච්ච කුසලය කරගත්තෙත් ඒ රජමාලිගාවේ ඉන්න කාලයමයි. ඒ කියන්නේ දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ රජමාලිගාවට වැඩිය එක දිනයකදී උන්වහන්සේලාට මේ උණුසුම් වූ කිරිබතක් පිළිගැන්නුවා. ඉතින් ඒ උණුසුම් වූ කිරිබතක් පිළිගැන්නුවාට පස්සේ ඒ පසේබුදුරජාණන් වහන්සේට මේ පාත්‍රය අතේ තියාගෙන ඉන්න අපහසුයක් ඇති වුණා. ඒතර ඒ අතින් මේ අතට මේ අතින් ඒ අතට මේකේ විඳින පීඩාව දැකලා මේ කුමාරිකාව මොකද කරන්නේ? තමන්ගේ අතේ දාගෙන හිටපු වලලු ටිකක් තිබුණා. ඒ වලලු ඒ පසේබුදුරජාණන් වහන්සේට පූජා කළා මේක තියාගන්න පාත්‍රයේ යටින්. එතකොට අත පිච්චෙන්නේ නැහැ කියලා අන්න ඒ මොහොතේදී ඥාන සංපයුක්තව බුද්ධිමත්ව ඒ කටයුත්ත කරේ. අන්න ඒ ඥාන සංපයුක්තව ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට තමන්ගේ වලලු ටික පූජා කිරීමේ කුසල කර්මයේ හේතු කොටගෙන මේ වගේ ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් ලබන්නට උපනිශ්‍රේ වුණා කියලා කියනවා. ඒ තමයි ප්‍රඥාව ලබන්න හේතු වෙච්ච කුසල කර්මය. ඊට පස්සේ කවරක් නිසාද මේ කෙනා මේ අනුන්ගේ මෙහෙකාරයක් බවට පත් උනේ. අන්න ඒකට ඒක උනේ වෙන භවයක. ඒ මේ තෙරණිය නැත්තම් මේ කාන්තාව එක භවයක ඉපදිලා ඉන්නකොට මෙයත් එක්ක බොහෝම හිතවත්ව කටයුතු කරපු එක රහත් තෙරණින් වහන්සේ නමක් හිටියා. ඉතින් මේ රහත් තෙරණිය දිනක් තමන්ගේ නිතරම රජමාලිගාවට එනවා. මාලිගාවට ඇවිල්ලා බොහොම හිතවත්ව කතාබස් කරමින් ඉන්න එක අවස්ථාවක් තුළ ඒ රහත් තෙරණිය අසල තමන් ඉන්න අවධියේදී මේ කුමාරිකාව හිටියේ කණ්ණාඩිය ළඟ. කණ්ණාඩිය ළඟ මේ තමන්ගේ අඩුපාඩු සකස් කරමින් ඉන්නකොට ඈතින් තිබුණ වෙනත් මේ ආභරණ වගේක්. ඉතින් මෙයාට මේ නැගිටලා යන්න කම්මැලිකම නිසා අර හිටපු රහත් තෙරණියට කිව්වා මේ අරක ටිකක් ගෙනත් දෙන්න කියලා. ඉතින් රහත් තෙරණිය ගෙනත් දුන්නා. හැබැයි ගෙනත් දෙන්න ඉස්සෙල්ලා කල්පනා කළා දැන් මම මේක ගෙනත් දුන්නොත් අනිවාර්යයෙන්ම මේ රහත් කෙනෙකුගෙන් මෙහෙකාරකමක් ගත්ත නිසා මේ කෙනා අනිවාර්යයෙන්ම මෙහෙකාරයක් බවට පත් වෙනවා. හැබැයි මම මේක ගෙනත් නුදුන්නොත් මාත් එක්ක වෛර කරලා නිරේ උපදිනවා. ඉතින් නිරේ උපදිනවට වඩා මෙහෙකාරයක් වෙලා හරි සුගතියක උපදින එක හොඳයිනේ. ඉතින් අන්න ඒ අනුකම්පාවෙන් මේ රහත් තෙරණිය ඒ ආභරණ ටික ළඟට ගෙනත් දුන්නා. පිළිගන්න කියන මේ ඒ වගේ ගුණ සම්පන්න කෙනෙකුගෙන් මෙහෙකාරයක් මෙහෙකාරයක් නැත්නම් වැඩකාරකමක් ගත්ත නිසා මේ උපදින උපදින භවයන් තුල අනුන්ට මෙහෙකාරකම් කරන කෙනෙක් බවට පත් වෙලා ප්‍රතිසන්දීන් ලැබුවා කියලා කියනවා. ඉතින් ඒතර බලන්න මේ අපි එක භවයක් තුලම කරන කුසල කුසල කර්මයන් බලන්න ඒ භවයන් අපි ප්‍රතිසන්දීන් ලබනකොට අන්න ප්‍රවෘත්ති විපාක හැටියට පැමිණිලා කවර ආකාරයකින්ද අපිට පීඩා පමුණුවන්නේ කියලා. ඒතර අන්න කුසලයත් ඒ විදිහටම විපාක දෙනවා අකුසලයත් ඒ විදිහටම විපාක දෙනවා. ඉතින් මෙන්න කර්මයේ ස්වභාවය. ඉතින් ඔය වගේ බොහෝ පැතිකඩවල් මේ කර්මයේ තියෙනවා. අපි නොහිතා නොසිතා විහිළුවට කරන දේවල් Tamanට බොහෝ විපත් ඇති කරවන්න සමත්කමක් ඇති කරනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ කවුරු කොහොම කිව්වත් Taman අකුසලයක් නම් නොකළ යුතුයි කියලා කියන්නේ. දැන් විහිළුවටවත් හොඳ නෑ අකුසල් කරන්න. මොකද අපි ඒක විහිළුවට වගේ කළාට ඒ මොහොතේ පහළ වෙන්නේ ලෝභ මූලික සිත්. අකුසල් සිත්නේ පහළ වෙන්නේ. දැන් අර රාජකුමාරිකාව ඇතුළු පිරිස සතුටින් තමයි මේ රඟ දක්වලා පෙන්වුවේ. ඒගොල්ලෝ එච්චර බරපතලකමක් හිතන්න නැතිව ඇති. නමුත් ඒ අවස්ථාව තුළ ඒ අයට පහළ වෙච්ච සිත ලෝභ මූලික සිතක් පහළ වුණේ. සෝමනස සහගත දිට්ඨගත සම්පයුක්ත හෝ විප්පයුක්ත අසංකාරික සසංකාරික සිතක් පහළ වුණේ. ඒ අනුව ඒක අකුසල්. අන්න ඒ නිසා තමයි ඒ වගේ අකුසලයෙන් ලබලා දෙන්නේ අනුටුඵල විපාකයක්ම නිසා ඒ විදිහ විපාකයක් ලබලා දුන්නා. ඉතින් අපේ ජීවිතවලත් අපි ඕ වගේ අවස්ථාවන් සම්මුඛ වුණාම එහෙනම් ඒ අවදීන් තුලත් අපිට පහළ වෙන්නේ මේ ලෝභ මූලික සිත්මයි. එහෙම නැත්නම් ද්වේෂ මූලික සිත් පහළ වෙන්නත් පුළුවන් නැත්නම් මෝහ මූලික සිත් පහළ වෙන්නත් පුළුවන් ඒ මොකක් වුණත් ඒ ඔක්කොම අකුසල් සිත් එහෙනම් මේ අකුසලයන්ගෙන් ලබලා දෙන්නේ අනිටු විපාකයක්මයි ඉතින් ඒකත් අපි තේරුම් ගන්නට ඕන ඉතින් මම හිතනවා මේ කාමවචර කුසල් ගැන අපි සාකච්ඡා කළා දැන් ප්‍රමාණවත් කියලා අපි දැන් බොහෝ සාකච්ඡා කරපු නිසා ඊළඟට දැන් තියෙන රූපාවචර කුසල් දැන් රූපාවචර කුසලය අනිවාර්යයෙන්ම ඒක මනෝමයෙන්මයි සිද්ධ වෙන්නේ. දැන් කාමවචර කුසලය කායද්්වාරයෙන් කරන්නත් පුළුවන්, වාග්ද්වාරයෙන් කරන්නත් පුළුවන්, මනෝද්වාරයෙන් කරන්නත් පුළුවන්. කාමවචර කුසල්. ඒ වගේම අකුසල් කරන්නත් පුළුවන්. නමුත් රූපාවචර කුසල් කායද්්වාරයෙන් කරන්නත් බෑ, වාග්ද්වාරයෙන් කරන්නත් බෑ. රූපාවචර කුසල් කරන්න පුළුවන් වෙන්නේ මනෝද්වාරයෙන් පමණයි. ඒක මනෝ මූලිකයි. එහෙනම් මෙතන රූපවචර කුසල් කියලා කිව්වේ රූපාවචර ධ්‍යාන. එන රූපවචර ධ්‍යාන පහ තමයි මෙතන රූපාවචර කුසල් කියලා හැඳින්වුවේ. ඉතින් මේ රූපවචර කුසල් කිසිම කෙනෙක්ට දන් දුන්නට කරන්න පුළුවන් කමක් නැහැ. සිල් ආරක්ෂා කළාට කරන්න පුළුවන් කමක් නැහැ. වෙනත් කිසිම දෙයකින් මේ කාම මේ රූපවචර කුසල් රැස් කරන්න පුළුවන් කමක් නැහැ. රූපවචර කුසල් කරන්න පුළුවන් වෙන්නේ මනෝද්වාරයෙන් පමණයි. භාවනාවෙන්ම පමණයි. ඉතින් ඒ නිසා ඒකේ විපාකය දෙනකොටත් කාමවචර කුසලය වගේ හැමතැනකදීම විපාක දෙන්නේ නැහැ. දැන් අපි කියවන කාමවචර කුසලය මනුස්ස ලෝකෙත් විපාක දෙනවා, දිව්‍ය ලෝකවලත් විපාක දෙනවා, ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දෙකම. බ්‍රහ්ම ලෝකවලත් කාමවචර කුසලයේ ප්‍රවෘත්ති විපාක හැටියට විපාක දෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම, ඊළඟට බුද්ධාදී රූප දර්ශන දැකීම වශයෙන් කාමවචර කුසලයේම තමයි මේ බ්‍රහ්ම ලෝකවලත් ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ. හැබැයි රූපවචර කුසලය කියන එක ඒ වගේ හැම තැනකම විපාක දෙන්නේ නැහැ. රූපවචර කුසලය විපාක දෙන්නේ රූපවචර ලෝකයක් තුලම පමණයි. අනිත් එක තමයි රූපවචර කුසලයේ ප්‍රතිසන්දි විපාකය ලැබලා දුන්නට පස්සේ දැන් කාමවචර කුසලේ නම් ප්‍රවෘත්ති විපාකත් හැම භවයකම ලබලා දෙනවා. දැන් ඒ නිසානේ අපි එක භවයේ කරන කුසල කර්මය හෝ අකුසල කර්මය හේතු කොටගෙන භව ගණනාවක්ම අපිට ඒකේ ප්‍රවෘත්ති විපාක ලැබෙන්නේ. නමුත් රූපවචර කුසලය එහෙම හැමතැනකදීම ප්‍රවෘත්ති ප්‍රතිසන්ද විපාක ලබලා දෙන්නේ නැහැ. ඒක ලබලා දෙන්නේ රූපවචර භවයේ පමණයි ඒත් එක අවස්ථාවකම පමණයි. දැන් ඒ කියන්නේ අද අපේ මේ රූපවචර කුසලයක් උපද්දව ගත්තනම් මෙතන රූපවචර කුසලයක් කියලා කියන්නේ මේ ධානයක් උපදවා ගත්තනම් මේ ධානය අපි ආරක්ෂා කරගෙන අන්න ධානයෙන්ම නොපිරිහි මිය පරලොව ගියොත් අන්න ඒකේ විපාකයේ හැටියට ඊට සුදුසු භ්‍රම ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලබලා දෙනවා. අන්න ඒ ප්‍රතිසන්දිය ලබා දීමත් සමගින්ම ඒ කුසලයේ එතනින්ම නිරුද්ධත්වයටපත් වෙනවා. එතකොට අපි හිතමු ඒ කෙනා බොහෝ කාලයක් බ්‍රහ්ම ලෝකයේ ඉඳලා බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙනකොට පහළ වෙන්නෙත් ඒ කෙනාට කාමාවචර කුසල් සිතක්මයි ඇති වෙන්නේ. අන්න කාමාවචර කුසල් සිතේ බලයෙන් ඒ කෙනා නැවත කාම භවයක් තුල ප්‍රතිසන්දියෙන් ලබනවා. ඒත් සුගති භවයක් තුලමයි ප්‍රතිසන්දියක් ලබන්නේ. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා එකෙල්ලේම කවුරුවක්වත් දුගතියට යන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා සුගතිය තමයි ප්‍රතිසන්දියෙන් ලබන්නේ. නමුත් එයා සුගතියේ ප්‍රතිසන්දිය ලැබුවට නැවත අර උපදවාගත්ත මීට පෙර උපදවාගෙන තිබුණු කාමවචර කුසලයේ විපාකයට ලැබෙන්නේ නැහැ. අනේ නිසා තමයි මේ කාමවචර කුසලයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින් තමයි රූපවචර කුසලයේ විපාක දෙන්නේ. ඉතින් අරූපවචර කුසලයත් ඒ වගේමයි. අරූපවචර කුසලයත් විපාක දෙන්නේ ඊට සුදුසු භවයකම පමණයි වෙනත් කිසිම භවයක ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ නැහැ. ඒක මේ බොහොම ලොකු වෙනසක් කාමවචර කුසල්, රූපවචර කුසල්, අරූපවචර කුසල් වල තියෙන වෙනස තමයි අපි එකෙන් තේරුම් ගන්නට ඕන කරන්නේ. එතකොට ඒකේ තියෙන වැදගත්කම තමයි දැන් යම් කෙනෙක් මේ රූපවචර කුසලයක් රැස් කළොත් ඒ රූපවචර කුසලය භාවනාව මූලික කොටගෙනම උපදවන්නට ඕන. මොකද කායද්්වාරයෙන් හෝ ඊළඟට මේ තමන්ගේ තියෙන දැන් අපි වාක් ద్వාරයෙන් කවදාකවත් රූපවචර කුසල උපද්දවන්න බෑ. අරූපවචර කුසල උපද්දවන්නත් බෑ. නමුත් අපි යහපත් වචන කතා කරනකොට අන්න කාමවචර කුසල උපදිනවා. ඊළඟට යහපත් ක්‍රියා කරනකොට කාමවචර කුසල් උපදිනවා කායද්්වාරයෙන්. නමුත් මේ රූපවචර අරූපවචර කුසල් උපදින්නේ මනෝද්වාරයේම පමණයි. ඒකේ විපාක දෙනකොටත් හැම තැනකම විපාක දෙන්නේ නැහැ ඊට සුදුසු භවයකම. ඒ කියන්නේ රූපවචර කුසලය නම් රූප භවයක, අරූපවචර කුසලය නම් අරූපවචර භවයකම පමණයි විපාක දෙන්නේ. ඉතින් ඒ ටික තමයි මේ කුසල සහ අකුසලයන්ගේ රූපවචර අරූපවචර කුසලයන්ගේ විපාක ලබා දීම සම්බන්ධයෙන් අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ කර්මයේ ස්වභාවය ගැන සාකච්ඡා කරන්නේ. ඒතර මෙතනින් මේ කර්මය අවසන් වෙන්නෙත් නැහැ. තව කර්මයේ ආකාර 16ක් පෙන්වන අභිධර්ම පිටකයේදී. කෙමික අවසානයක් වෙන්නේ අපි කර්මය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අර අහෝසි කම්ම විපාක, අහෝසි කම්ම විපාක, අහෝසි කම්ම විපාක, නාහෝසි කම්ම විපාක, නාහෝසි කම්ම විපාක, අහෝසි කම්ම විපාක. ওই විදිහට ආකාර 16ක් පෙන්වනවා. ඉතින් ඒක අපිට ඔය ඇත්තන් පුළුවන් වෙනත් ඔය පොත්පත් තියෙන ඕන තරම් ඒ වගේම බලලා ඒක ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි දැන් බොහෝ කාලයක් මේ කර්මය ගැනම සාකච්ඡා කරමු නිසා මම හිතනවා මේ කර්මය ගැන අපි දැන් සාකච්ඡා කළා හොඳටම ප්‍රමාණවත් කියලා. මොකද ඔය ඇත්තන්ට තව කර්මය ගැන නොයෙකුත් පොත්පත් වලින් හොයලා මේක ඉගෙන ගන්න අවකාශයක් තියෙන නිසා. ඉතින් ඒ නිසා දැන් මේ අපි මේ කාලය පුරාවටම ඉගෙනගත්ත කර්මයන් තුලින් Taman තේරුම් ගන්න තියෙන්නේ මේ භවය කියන දෙයට ජීවිතය කියන දෙයට කර්මය කියන එක කොයිතරම් ඍජු බලපෑමක් කරනවාද කියන එක. කර්මය තමයි අංක 1. අපි ඒක මීට පෙරත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් තථාගතයන් වහන්සේගේ මේ උගන්වන දේශනාව තුළ මේ අභිධර්මය තුළ තමයි මේ කාරණා සියල්ල විග්‍රහයට ලක් කරලා තියෙන්නේ. ඉතින් යම් කෙනෙක් මේ අභිධර්මය පිළිබඳව අවබෝධයක් නැහැ කියලා කියන්නේ යාට මේ කර්මයේ හාත්පසම තේරෙන්නේ නැතුව යනවා. එයා බොහොම සුවල්පයයි දකින්නේ කර්මයේ හැටියට. දැන් ගොඩක් වෙලාවට දැන් හැමදෙනාම දන්න කර්මයේ ස්වභාවයක් තියෙනවානේ. අන්න ඒ ටික විතරයි දන්නේ. හැබැයි දැන් ඔය ඇත්තන්ට තේරෙනවා ඇති මේ අභිධර්මයේ දැන ගැනීම නිසා Tamanට කොයිතරම් කර්මයේ ප්‍රභේද අවබෝධ කරගන්නට ලැබුණාද කියන එක. ඉතින් හැම එකක්ම මේ ඥාන සංපයුක්ත සිත් තමයි Taman දැනගත්තේ. ඒත් එක්කම Tamanට ඒ දැන ගැනීම ඒ අවස්ථාව උදා වුනේත් ඥාන සංපයුක්ත නැත්තම් Taman මේ කරගත්ත කුසලයකම විපාකයක් හැටියට. එයි මේ අපිට ඇතිවන සෝත විඥාන ඔක්කොම කුසල විපාක සෝත විඥානමයි දැන් මේ පහළ වෙන්නේ. ඉතින් මේ හැමදේම ලබන්නත් උපනිශ්‍රේ උනේ ඒත් කර්මයක් තමයි උපනිශ්‍රේ වෙලා තියෙන්නේ. ඉතින් ඒතර පේනවා මේ කර්ම කතාව කියන එක කොයිතරම් ගැඹුරට විග්‍රහ කරලා තියෙනවද තථාගතයන් වහන්සේ කියන එක. ඉතින් එතකොට දැන් මේ හැම ආකාරයන්ගෙන්ම අපි අවබෝධ කරන්න තියෙන්නේ මේ ජීවිත පැවැත්ම කියන එක සහ අභිධර්ම ඥානය කියන එක ලෝක පැවැත්ම කියන එක নিরপেক্ষ නැහැ. නේද මේ ඔක්කොම එකින් එකට බොහොම සම්බන්ධයක් තියෙන දෙයක්. දැන් අපි ජීවිතය ගැන කල්පනා කළත්, ලෝකය ගැන කල්පනා කළත්, ධර්මතා ගැන කල්පනා කළත් එතකොට මේක මේ එකිනෙකට සම්බන්ධ වෙච්ච පැවැත්මක් මේ තුල विद्यमान වෙලා තියෙන්නේ. එතකොට දැන් යම් කෙනෙක්ට කර්මයෙන් තොරව භවයක් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට කර්මය ගැන අවබෝධයක් නැහැ කියලා කියන්නේ එයාට භව ගමන ගැන අවබෝධයක් නැහැ කියන එකමයි. ඒතර අපි කර්මය දන්නේ නැතිව ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව විග්‍රහ කරන්න ගියොත් ඒ තුළ ලොකු මුලාවන්ටපත් වෙනවා. ඉතින් ඒ නිසා තමන් මේ මෙතෙක් කල් අපි ඉගෙනගත්ත මේ අභිධර්ම දැනුමත් උපනිශ්‍රය කරගෙන තමන් මේ කියන කාරණාවන් තමන්ගේ එදිනෙදා ජීවිතය තුළ සම්බන්ධ වෙන්නේ කිනම් ස්ථානයකදී කිනම් අවස්ථාවකදී කුමන ආකාරයකින්ද කියන එක කල්පනා කරලා ඒකේ තියෙන හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය අවබෝධ කරන්න මහන්සියක් දරන්නට ඕන. මොකද එතකොට තමයි මේ කාරණාවන් Tamanට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වැටහෙන්නේ. දැන් මේක අපි හුදු ඥානයක් හැටියට පමණක් තේරුම් ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අද ලෝකයේ අභිධර්මය පිළිබඳව දැන් ඔය ඇත්තෝ මේක මේ විදිහට අපි සාකච්ඡා කළාට ශ්‍රවණය කළාට මේ සමාජය තුළ ලොකු විවාදයක් පැන නැගිලා තියෙනවා. මේ අභිධර්මය කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරපු එකක් නෙවෙයි. ඒ වගේම මේ අභිධර්මය කියන එක පසු කාලීනව සංවර්ධනය වෙච්ච එකක්. මේ අභිධර්මයේ තුල විග්‍රහ කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි ඊට හාත්පසින් පසු කාලීනව එක එකනා විසින් එකතු කරපු දේවල් කියලා. එතකොට දැන් ඔය ඇත්තෝ නුවණින් යුක්තව කල්පනා කරනකොට බලන්න තථාගතයන් වහන්සේ විසින් අවුරුදු 45ක් තුල යම්කිසි ධර්මයක් දේශනා කළා නම් උන්වහන්සේ දේශනා කරේ කුමක් පිළිබඳවද? උන්වහන්සේ හැම වෙලාවකම දේශනා කරේ සිත පිළිබඳව. ඒ වගේම රූපය පිළිබඳව. ඊළඟට දේශනා කරේ නිර්වාණය පිළිබඳව. ඒතර බලන්න අපේ අභිධර්මයේ තුල ඉගෙන ගත්තේ මොනවද? දැන් සතර පරමාර්ථ හැටියට අපේ මුලින්ම අභිධර්මයේ ඉගෙන ගන්නකොට කියව මුළු අභිධර්මයේම තුල තියෙන්නේ පරමාර්ථ ධර්ම 82ක් පමණයි කියලා. ඒතර ඒ තුල අපි ඉගෙන ගත්තේ සිතයි චෛතසිකය රූප නිබ්බාන කියලා. එතකොට තථාගතයන් වහන්සේගේ අභිප්‍රාය වුණේ මේ ලෝකය සත්වයා කියන කෙනාව පවතින්නේ කවර ධර්මතාවයන්ගේ උපනිශ්‍රයක් මතද? එතකොට මේ ලෝක පැවැත්ම, සාංශාරික පැවැත්ම කියන එක සකස් වෙලා තියෙන්නේ. කවර ධර්මතාවයන්ගේ උපනිශ්‍රයක් ලබාගෙනද කියන එක විග්‍රහයට ලක් කරලා මේ සත්වයාට මේ ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව තියෙන මුලාභවෙන් මුදවන්න. ඒකින් උන්වහන්සේගේ අභිලාෂය වෙන්නේ. එතකොට ඒකේ මුදවන්න පුළුවන් වෙන්නේ මේ ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව මූල හේතු මේ සත්වයාට අවබෝධ කරලා දුන්නොත් පමණයි. දැන් ඒක අවබෝධ කරලා නොදෙන තාක්කල් සත්වයාට කුමක්ද සිදු වෙන්නේ? ජීවිතයක් තියෙනවා, ලෝකයක් තියෙනවා, භවයක් තියෙනවා. නැත්නම් සසර ගමනක් තියෙනවා කියලා අර අවිද්‍යාවෙන් යුක්තව මේකේ යන ස්වභාවය එහෙම තියෙනවා. හැබැයි ඒකෙන් මිදෙන ස්වභාවයට එළඹෙන්නේ නැහැ කවදාක්වත්. ඒ කියන්නේ දැන් හිතන්න යම්කිසි කෙනෙක් අපි එයාට කියලා දෙනවා ජීවිතය පිළිබඳව විදර්ශනා වඩන්න කියලා. ලෝකයේ තේරුම් ගන්න කියලා. ඒතර අපි කෙනෙක්ට කියනවා නම් ලෝකයේ තේරුම් ගන්න, ජීවිතයේ තේරුම් ගන්න කියලා අපි මේ අභිධර්මය ඉදිරිපත් කරන්නේ නැතිව අපි කියනවා ඒ කෙනාට භාවනා කරන්න. විදර්ශනා වඩන්න. ඒතර බලන්න දැන් ලෝකය විග්‍රහ කිරීම තුළ ජීවිතය විග්‍රහ කිරීම තුළ තථාගතයන් වහන්සේ අවසානයේටම මේ සියලු කොටස් දෙකට ගොනු කරනවා. ඒ කියන්නේ මුළු ලෝකයේම මුළු විශ්වයේම මේ හැම ලෝක ධාතුවකම ඉන්න හැම සත්වයකම උන්වහන්සේ කොටස් දෙකකටයි ගොනු කරන්නේ. ඒ ගොනු කරන කොටස් දෙක තමයි නාම රූප කියලා කියන්නේ. එතකොට මේ manuss ලෝක තුලත් දිව්‍ය ලෝක තුලත් භ්‍රම ලෝක කියන මේ අපි කතා කරන භවය තුල ඊළඟට අපේ තවත් විදිහකින් කතා කරන මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, නිරය, අපාය, പ്രേත ලෝක කියන මේ හැම ලෝකයක් පිළිබඳවත්. එතකොට දැන් Taman නුවණින් කල්පනා කරන්න අපි මේ සාංශාරික භව ගමන තුල අපි ඒක තවත් අතාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්වා දෙන්නේ මේ ගද්දෝල බද්ද සූත්‍රයේ. දැන් ගද්දුවල බද්ද සූත්‍රයේදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ දැන් කණුවක බලු කුක්කෙක් ගැට ගහලා තිබුණොත් ඒ කණුවේ ගැට ගහලා තියෙන බලු කුක්කා කැරකෙන්නේ කණුව වටේමයි. එයා ලගින තාක් ලගින්නේ කණුවමයි. ඒතර එයාට ඉතින් එහා සීමාවක් නැහැ. ඉතින් එහා සීමාවක් දකින්නෙත් නැහැ. එයාට ඉතින් මේ සීමාව ඉක්මවන්න ලැබෙන්නෙත් නැහැ. එයා බැඳිලා ඉන්නේ. එතකොට අන්න ඒ වගේ දැන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා අපි මේ විශ්වය කියන එක බොහොම පෘතුලයි. ඒතර මේ සත්වයෝ ප්‍රතිසන්දීන් ලබන ස්ථානත් ඒ වගේම අසීමිතයි. එතකොට හැම එකක්ම තමයි තථාගතයන් වහන්සේ සංක්ෂිප්ත කරලා පෙන්වීමේ බොහොම 31ක් හැටියට. එතකොට අපේ ජීවිතය හරියට අර කණුවේ ගැට ගහපු බලුකුක්ක වගේ මේ භූමි 31 තමයි සැරිසරන්නේ. වෙන කොහෙවත් නෙමෙයි මේ අපි කැරකෙන තාක් මේ කැරකෙන්නේ. මේ භවයෙන් භවයට ගමන් කරන්නේ. මේ ඒ භවයන් තුල අපි ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්නේ මේ ලෝක 31ක් තුල. එතනින් එහා අපිට පැවැත්මක් නැහැ. එතකොට දැන් තථාගතයන් වහන්සේට අවශ්‍ය වුණේ මේක සත්වයාට විග්‍රහ කරවන්න. මේ තුල හරයක් නැහැ. ඒ වගේ මේ තුල ස්ථීර වූ පැවැත්මක් නැහැ. ඒ වගේ මේ තුල අපි හිතාගෙන ඉන්න ආකාරයේ සැපයක් නැහැ කියන එක මතු කරලා පෙන්වන්න. ඒතර එහෙම මතු කරලා පෙන්වන්න ගිහිල්ලා තමයි මේ මුළු අපි දැන් කතා කරු මුළු විශ්වය කියන එක ජීවිතය කියන එකම කොටස් දෙකකට ගොනු කරේ නාම රූප හැටියට. එතකොට මේ තථාගතයන් වහන්සේගේ මේ 45 අවුරුද්ද තුලම තථාගතයන් වහන්සේ හැම ධර්ම දේශනාවකින්ම විග්‍රහයට ලක් කරේ මේ නාම රූප ධර්ම පිළිබඳව. ඒකම තමයි විග්‍රහයට ලක් කරේ. එතකොට තථාගතයන් වහන්සේ ලෝකය කියලා පෙන්වෙත් නාම රූප. දිව්‍ය ලෝක කියලා කිව්වෙත් නාම රූප. බ්‍රහ්ම ලෝක කිව්වෙත් නාම රූප. මනුෂ්‍ය ලෝක කියන්නේත් නාම රූප. සතර අපාය කියන්නේත් නාම රූප. ඊතර මේ නාම රූප විග්‍රහය තුල තථාගතයන් වහන්සේ මතු කරලා පෙන්නවා මෙතන තියෙන්නේ නාමයත් රූපයත් පමණයි. එතකොට අපි රූප කියලා සාකච්ඡා කරන තව ඉදිරියේදී අපි රූප කොටස තව සාකච්ඡා කරලා නැහැ. ඒ රූප කියලා සාකච්ඡා කරන මහා භූත රූප හතර සහ උපාදාය රූප වශයෙන් තියෙන ඒකට උපනිශ්‍රේ වෙන තවත් රූප කොටස් හතරක් එක්ක තමයි සුද්දාෂ්ටක කලාප කියලා කියන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටක කලාපයම තමයි මේ හැම ලෝක ධාතුවක් තුළම विद्यमान වෙන්නේ. මේ මහා ලොකු වස්තු හැටියට. භෞතික ලෝකයේ හැටියට විග්‍රහ කරගෙන ගියොත් අපිට අවසානයේට සම්මුඛ වෙන්නේ මේ රූප නැත්තම් රූප කලාප අපි ගොඩක් ඉදිරියේදී ඉගෙන ගන්නවා. නමුත් මේකේ තියෙන කුඩාම රූප කලාප කොට්ටාසේ හැටියට තියෙන මේ සුද්දාස්තකයේ පමණයි මේ මුළු ලෝකයේම භෞතික ලෝකේ විග්‍රහ කරන කෙනාට සම්මුඛ වෙන්නේ. ඉතිනින් එහාට මොකවත් සම්මුඛ වෙන්නේ නැහැ. අපි මනුෂ්‍ය ලෝක කියලා කිව්වත්, දිව්‍ය ලෝක කිව්වත්, භ්‍රම ලෝක කිව්වත්, නිරය, තිරිසන්, പ്രേත, අසුර කිව්වත් මේ හැම ලෝකයක් තුළම භෞතික අංශය විග්‍රහ කරන්නේ මේ මේ සුද්දාස්තක රූප කලාප තුල. එතනින් එහා කාටවත් ඒක විග්‍රහයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ජීවියා කියන සත්වයා කියන දේ විග්‍රහ කරන්නේ මේ නාම ධර්ම පදනම් කරගෙන. ඒක නාම ධර්මයන් විග්‍රහ කරනකොටත් ඒක විග්‍රහ කරනවා ඒකවෝකාර භවයන් චතුවෝකාර භවයන් සහ පංචවෝකාර භවයන් කියන එක. එතකොට පංචවෝකාර භවය තුල මේ සත්වයා කියන කෙනා විග්‍රහ කරන්නේ නාම රූප කියන අංශ දෙකම පාදක කරගෙන. දැන් මෙතන වෝකාර කියලා කිව්වේ ස්කන්ධයන්ට. එතන පංච වෝකාර කියලා කිව්වේ ස්කන්ධ පහම විද්‍යමාන වන ලෝක. ඊළඟට චතුවෝකාර කියලා කිව්වේ ස්කන්ධ හතරක් විද්‍යමාන වන ලෝක. ඒකවෝකාර කියලා කිව්වේ එක ස්කන්ධයක් පමණක් විද්‍යමාන වන ලෝක. එතකොට පංචවෝකාර භවයන් කියන්නේ මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, රූපාවචර, බ්‍රහ්ම ලෝක මේ ඔක්කොම අයිති වෙන්නේ පංචවෝකාර භවයන්ට. ඒතර පංචවෝකාර භවයන් තුල මේ සත්වයා විග්‍රහ කරන්නේ නාම රූප කියන කොටස් දෙකම සම්බන්ධ කරගෙන. චතුවෝකාර භවයන් තුල මේ සත්වයා විග්‍රහ කරන්නේ ස්කන්ධ හතරක්. ඒ නාම ධර්ම හතරක් පමණක් මූලිකත්වෙහිලා. ඒ කියන්නේ අරූපවචර ලෝක. ඊළඟට ඒකවෝකාර භවය කියලා හඳුන්වනවා අසඤ්ඤ සත්‍යය. ඒ අසඤ්ඤ සත්‍යයේදී පහළ වෙන්නේ දැන් සිත නිරුද්ධ වෙනවා එතනදී. සිත නිරුද්ධ වෙලා රූපකයක් පමණක් එතන විද්‍යමාන වෙනවා. අන්න ඒක විග්‍රහ කරන්න මේ එක ස්කන්ධයක් මූලික කරගෙන. එතකොට නුවණින් මේ ජීවිතයේ ලෝකය පිළිබඳව අවබෝධ කරන්න උත්සාහ දරන කෙනාට අවසානයේදී සම්මුඛ වෙන්නේ නාම රූප ධර්ම පරම්පරාවක් පමණයි. එතකොට දැන් නාම රූප ධර්ම පරම්පරාව තුල මේ සත්වයා මුලාවටපත් වෙලා ඉන්න නිසාම තමයි ඒ ඇත්තන්ට අර මේකෙන් එළියට යන්න හැකියාවක් ලැබිලා නැත්තේ. ඉතින් දැන් අපි ඉස්සරහට මේ නිවන ගැන සාකච්ඡා කරනවා. ඒතර නිවන ගැන සාකච්ඡා කරනකොට ඔය ඇත්තන්ට පුළුවන් මේ නිවන කියන එකේ ස්වභාවය සත්‍ය වශයෙන්ම අවබෝධ වෙන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකපු දවසට. හැබැයි ඊට කලින් Tamante මේ නිවන කියන එක පිළිබඳව අනුමාන ඥාණයෙන් දැනගන්නට පුළුවන්. ඒතර බලන්න දැන් නිවන කියන එක අනුමාන වශයෙන් දැනගන්නකොටම ඒ කෙනාට මේ නිවන අරමුණු කරගෙන විශාල ප්‍රීතියක් හට ගන්නවා සිත තුළ. දැන් ඒක භාවනාවක් බවටත් පත් වෙනවා. ඒ භාවනාව තමයි හඳුන්වන්නේ උපසමානුස්සතිය කියලා. මේ නිවනේ තියෙන සුඛ ශාන්ත ස්වභාවය පිළිබඳව සිහිපත් කරන එක. එතකොට බලන්න දැන් අපි මේ බොහොම ඈත අතීත කාලයක ඉඳලා මේ නාම රූප ධර්ම පරම්පරාව තුළ ඒ ඒ ලෝකයන් ආශ්‍රය කරගෙන කොයිතරම් මේ කායික මානසික දුක්ඛයන්ට ලක් වුණාද ඒක අවසානයක් නෑ. ඒතර අපිට අපි තව නිවන් දැකලා නැති නිසා අපිට ඉදිරියටත් මේක යන්න සිදු වෙනවා. ඒතර එහිදිත් මේ නාම රූප ධර්මමයි ලෝකයේ හැටියට අපිට සම්මුඛ වෙන්නේ. සත්වය හැටියට සම්මුඛ වෙන්නේ. ඒතර දැන් මේ අභිධර්මය ඔය ඇත්තන් ඉගෙනගෙන තියෙන මේ දැනට තියෙන ඥානය අනුව තමන් සම්මර්ෂණය කරලා බලන්න මේ තුල තියෙනවද මුකුත් ස්ථීර දෙයක් ලොකු වෙහෙසක් නේද තියෙන්නේ ඒ වගේම ලොකු මුලාවක් තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙන්නේ හරසුන් ස්වභාවයක්. ඒ කියන්නේ හරසුන් ස්වභාවය කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ Taman මේක ධර්මතාවයන් සම්මර්ෂණය කරලා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් හැටියට ලබා ගත්තොත් විතරයි. දැන් මේ තැනට එනකන් සම්මුතිය තුල මේ විවහාර ලෝකයේ තුල අපි කොතෙක් කිව්වත් සසර දුකයි නාම රූප ධර්ම අනිත්‍යයි. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි කියලා අපි කොච්චර කිව්වත් මේ නිවන් දකින්න උපනිශ්‍රේ වෙන්නේ නැහැ ඒක. පැහැදිලිද? කියන්නේ මේ ඥානය නැත්තම් මොකද දැන් තමයි Tamanට ටික ටික දැන් මේ නාම රූප ධර්ම ඔස්සේ සම්මර්ෂණය කරනකොට මේ සිත් ටිකක් පමණයි. රූප ධර්ම ටිකක් පමණයි. මේකේ කර්මයක් පමණයි. මේ කර්මයෙන් ඇති කරන විපාක ටිකක් පමණයි තියෙන නිසා තමයි මෙච්චර අර මේ කුසල් අකුසල් වල විපාක පැහැදිලි කරේ. ඒතර මෙතන සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි තිබුණේ අර නාම රූප ධර්ම කර්ම විපාක කුසල අකුසල. ඒතර ඔය ප්‍රවාහය නේද තිබුණේ හැම තැනකම. ඒතර ඒක තැනකවත් අන්න සම්මුඛ උනේ නැහැ ස්ථීර යමක්. නිත්‍ය යමක්. මගේ කියලා යමක්. ඒ මුකුත් එතන මුණ ගැහුන්නේ. ඒතර අන්න ඒ අවබෝධයෙන් තමයි අර සබ්බේ ධම්මා අනත්තා කියන එතනට එන්නේ. ඒතර ඒකම තමයි තථාගතයන් වහන්සේ මේ ලක්ෂණ තුන මූලික කරගෙන පෙන්වන්නේ සබ්බේ සංඛාරා අනිච්චා. මේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා. යදා පඤ්ඤාය පස්සති. යම් දවසක ප්‍රඥාවෙන් අන්න එතන ඒකයි කියන්නේ. මෙතන ප්‍රඥාව කියන්නේ මේ යථාභූත ඥාන දර්ශනය. අර උඩින් යන එකක් නෙමෙයි මෙතන කියන්නේ. අන්න යදා පඤ්ඤාය පස්සති. ඒ දකිනකොට තමයි අත නිබ්බින්දති දුක්ඛේ. අන්න එතකොටයි මේ දුක පිළිබඳව කලකිරෙන්නේ. දැන් එතන පැහැදිලි මේ කියන කලකිරීම කියන්නේ මේ රැකියාව එපා වෙන එකවත්, දෙමව්පියන් එපා වෙන එකවත්, විවාහ ජීවිතේ එපා වෙන එකවත් එහෙම එකක් නෙවෙයිනේ මෙතන කියන්නේ. බාන කොයිතරම් ගැඹුරක් තියනවද කියලා. එතකොට අද බලන්න අද අපි මේ අභිධර්මයේ නැතිව උගන්වන භාවනාව තුල අභිධර්මයේ නැතිව කියලා දෙන ධර්මයේ තුල මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ ඒක නේද? මිනිස්සුන්ට විවාහ ජීවිත එපා වෙනවා. රැකියාව එපා වෙනවා. ඉගෙන ගැනීම එපා වෙනවා. ඒ කලකිරීම මෙහ ඒ කලකිරීම කියන්නේ එතන තියෙන සමහර නීවරණ ධර්මයක්. වංචක ධර්මයක්. එතකොට මෙතන ඇතිවන කලකිරීම කියන්නේ හාත්පසින් වෙනස් නේද? එතකොට මෙතන කාටවත් එහෙම කලකිරීමක් නෙවෙයි තියෙන්නේ. අන්න ප්‍රත්‍යක්ෂ අවබෝධයත් එක්කම ඇතිවන කාල ඒ කලකිරීමයි අර වෙන වචනයක් නැති නිසා ඒකට මේ නිබ්බිදා කියලා දීලා තියෙන කලකිරීම කියන එක. මොකද අපේ සාමාන්‍ය ලෝකෙත් කලකිරීම කියලා වචනයක් භාවිත කරනවා. ධර්මයේ තුලත් මේ සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන එකක් ගැන කතා කරනවා. හැබැයි සංස්කාර ධර්මයන් පිළිබඳව කලකිරෙන කලකිරෙනවා කියන වචනේ භාවිත කරන එකයි සාමාන්‍ය ලෝකයේ තුල කලකිරීම කියන වචනේ භාවිත කරන එක අතරයි අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙන්නේ. ඒතර මෙතන කියන කලකිරීම අර යථාභූත ඥාන දර්ශනයත් එක්ක එන්නේ. අන්න ඒක අත නිබ්බින්දති දුක්ඛය. එතකොට මේ දුක ගැන කලකිරෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය අන්න ඒකමයි සත්වයාගේ විසුද්ධිය පිණිස හේතු වෙන්නේ. අන්න ඒකමයි නිවන පිණිස හේතු වෙන්නේ. මෙතන විසුද්ධිය කියලා කියන නිවන. අන්න ඒක පැත්තක්. ඊට පස්සේ ආයත් කියන තථාගතයන් වහන්සේ දැන් අතන දැක්කේ සබ්බේ සංඛාර අනිච්චා කියලා. ඊට පස්සේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාර දුකයි කියලා. යදා පඤ්ඤාය පස්සති. අනේ යම් දවසකෙත් යථාභූත ඥාන දර්ශනය. ඒ කියන්නේ මේ අභිධර්මයත් එක්ක එන්නේ. ඒකෙන් දැක්කොත් අත නිබ්බින්දති දුක් කියන්නේ එතකොටත් මෙයා දුක ගැන කලකිරෙනවා. ඒ කලකිරෙන්නේ ඉස්සලා කලකිරුණු මේක අනිත්‍යයි කියලා. දැන් කලකිරෙන්නේ මේක දුකයි කියලා. අන්න ඒ සමග්ගෝ විසුද්ධිය ඒකමයි විසුද්ධියට මාර්ගය. ඊළඟට කියනවා ඊළඟට කියන්නේ ඊට වඩා එහාට කියපු දෙයක්. දැන් මෙතෙක් වෙලා කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා. හැබැයි ඊළඟට කියන්නේ සබ්බේ ධම්මා අනාත්තා. අන්න මේ හැම ධර්මයක්ම අනාත්මයි. ඒ කියන්නේ එක තැනකවත් නැහැ. නিত্য, ධුව, ස්ථීර, අවිපරිණාමී ආත්මයක්. මම කියලා දෙයක්. ඒ හැඟීමක්වත් නැහැ. අන්න එකයි සබ්බේ ධම්මා අනාත්තා. මේ හැම ධර්මයක්ම අනා ඒ කියන්නේ දැන් අපි අනිත්‍යයි කියලා සංස්කාර ධර්ම කියන්නේත් ඒත් ධර්මනේ. එතකොට ඒ සංස්කාර ධර්මත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙන සංස්කාර ධර්මයේ තුලවත් මම කියලා දෙයක් නැහැ. ඒකයි ඒවත් ධම්ම. ඒ නිසා තමයි සබ්බේ ධම්මා අනාත්තා. එතකොට මේ අනිත්‍යයි කියලා ගත්ත සංස්කාරයනොත් දුකයි කියලා ගත්ත සංස්කාරයනොත් ඊට වගේම ඊට දැන් හේතුප්‍රත්‍ය ධර්මයන්ගෙන් හට නොගත්ත දේවල් තියෙනවානේ. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හට නොගත් දේවල් හැටියට මොනවද අපි කියන්නේ? මේ ප්‍රඥප්ති. ඊළඟට මේ ආකාශය, නිවන ඒ ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් නෙවෙයි. එහෙනම් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල් තුලක් හේතුපත් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හට නොගත් දේවල් කියන මේ ඔක්කොම එක නමින් හැඳින්වුවා සබ්බේ ධම්මා කියලාන්නේ සබ්බේ ධම්මා අනත්තා එහෙනම් මේ හැම ධර්මයක්ම අනාත්මයි කියලා. යදා පඤ්ඤාය පස්සෙත ඔන්න යම් දවසක ප්‍රඥාවෙන් මේ කියන්නේ මේ ඥානයත් එක්කන්නේ. දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ එදාට මේ දුක ගැන කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒකමයි නිවන. ඉතින් අන්න දැන් පැහැදිලි එහෙනම් මේ අභිධර්මයත් එක්ක එන කෙනාම තමයි මේ තැනට එළඹෙන්නේ. එහෙම නැතුව මේක උඩින් පල්ලෙන් අරගෙන මේක මේ නිකම්ම සියල්ල අනිත්‍යයි, සියල්ල දුකයි, සියල්ල අනාත්මයි කියන කෙනාට කවදාක්වත් මේ පරාසය අහු වෙන්නේ නැහැ. ඉතින් එයාට නිවන් දකින්නත් බෑ. ඉතින් එහෙනම් දැන් තේරුම් ගන්න දැන් මම මේ ටික පැහැදිලි කරවි මෙතෙක් ඉගෙනගත්ත කාරණාවන් පදනම් කරගෙන. නමුත් තව අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඉස්සරහට තියෙනවා. ඒතර ඒ දේවලුත් එකතු වෙනකොට ඔයත්තන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධයක් ඇති වෙයි. එහෙනම් අපි කොච්චර මේ ලෝකයට මුලා වෙලාද හිටියේ එහෙනම් ඔය ඇත්තන්ට මේ විදිහේ සම්මර්ෂණයක් ඇති වුණොත් මේ ධර්මතාවයන් පිළිබඳව ඔය ඇත්තන්ට අර සතිපට්ඨාන සූත්‍රය උගන්වන විදිහට එක්ව අවුරුදු 7යි එහෙම නැත්නම් දවස් 7යි. ඉතින් ඒක මේ තථාගත ධර්මය කියන එක මේ තරම් බොහොම පිවිතුරුව විග්‍රහ කරලා තියලා තියෙනවා. ඉතින් අර වෙලා තියෙන අපි මේක මේ මම මේක මේ මුකුත් කියන්නේ නැතිව ඔය ඇත්තන්ට ධර්ම දේශනාවක් හැටියට ඒක පැයක දේශනාවකින් දේශනා කරා නම් මේ සබ්බේ සංඛාර අනිච්චා කියන පදය ඔය ඇත්තන් මේ කියන අවබෝධයනවද කවදක්වත් නෑ. ඒ නිසා දැන් සූත්‍ර දේශනා කොතෙක් අපි ඉගැන්නුවත් මේ අවබෝධය එන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. මොකක්ද දන්නවද හේතුව? දැන් සූත්‍ර දේශනා කොච්චර ඇහුවත් මේ සත්වයාට අවබෝධයක් නැති වෙන්නේ හේතුව තමයි දැන් සූත්‍ර දේශනාව තුළ ඔය ඇත්තන්ට අහු වෙන්නේ බොහොම චුට්ටක්. ඒ කියන්නේ දැන් අද තියෙන සූත්‍ර දේශනා තථාගතයන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ සූත්‍රය නෙවෙයිනේ තියෙන්නේ. පැහැදිලිද? දැන් ඔයත් අහලා තියෙනවානේ මංගල සූත්‍රය ශ්‍රවණය කරලා රතන සූත්‍රය ශ්‍රවණය කරලා කෝටි ගණන් කට්ටිය නිවන් දැක්ක කියලා. එතකොට ඔය ඇතු නුවණින් හිතන්න දැන් අභිධර්මයේ දන්නේ නැතිව මංගල සූත්‍රයේ විග්‍රහ කරන කෙනාට නිවන් දකින්න උපනිශ්‍රේ වෙන ආකාරයේ ධර්මකාරණා කියවෙනවාද? හොඳට බලන්න. සූත්‍ර විතරක් පදනම් කරගෙන රතන සූත්‍රයේ විග්‍රහ කළාට ඒ තුල මේ කාරණා කියවෙනවද? නැහැ. දැන් අහලා ඇති තථාගතයන් වහන්සේගේ එක දේශනාවක් බොහොම දීර්ඝයි. කියනවා තථාගතයන් වහන්සේ දානය වළඳලා අවසන් වුණාට පස්සේ මේ බණහන්න එන අයට දේශනා කරන කෙටි දේශනාව දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය කියන පිටක දෙක තරම් දිගයි කියන එක ධර්ම දේශනාවක්. ඒතර බලන්න අපි දීඝනිකාය කියලා සූත්‍ර 34ක් ඉගෙන ගන්නවා මජ්ක්‍ධිමනිකාය සූත්‍ර 152ක් ඉගෙන ගන්නවා. ඉතින් කියනවා මේ ධර්ම දේශනාව මේ භක්තානුමෝදනාව කරන වෙලාවේ පවත්වන දේශනාව විතරක් දීඝ මජ්ක්‍ධිමනිකාය දෙක තරම් දීර්ඝයි කියනවා. ඊට පස්සේ හවස් යාමේ බණහන්නේ නායට දේශනා කරන දේශනාව හරියට සංයුත්ත නිකාය අංගුත්තර නිකාය වගේ පිටක දෙක තරම් දීර්ඝ කියන එක සූත්‍ර දේශනාවක්. ඉතින් ඒ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනකොට හරියට අපි අපි මේ අභිධර්මයේ දැන් අවුරුද්දක් ඉගෙන ගත්තානේ. අන්න මේ අවුරුද්දක් ඉගෙන ගන්න එක දේශනාවක්ම ඉගෙන ගන්න. මේ අභිධර්මයේ කියන්නේ එකම දේශනාවක්. ඒකයි ඒකට මැදින් පැනලා කෙනෙක් ඉගෙන ගන්න බැරි. එතකොට තථාගතයන් වහන්සේගේ ඒ එක මොහොතක පවත්වන දේශනාව තුළ මේ පරමාර්ථ ධර්ම සම්මුතිමි ඔක්කොම එකට එකතු කරලයි දේශනා කරන්නේ. ඒතර ඒ දේශනාව තුළ ඔක්කොම කරුණු ඇතුළත් වෙනවා. ඉතින් ඒක අහන් ඉන්න සත්වයාගේ හිත ක්‍රමයෙන් සමාධියටපත් වෙනවා. ඒ සමාධිය තුළ මේ කාරණා විග්‍රහයට ලක් කරනකොට ඒක හොඳට ඥාණයෙන් අවබෝධ වෙනවා. ඒ අවබෝධයත් එක්ක තමයි ධර්ම දේශනාව සංගෙනකොට රහත් වුණා කියලා කියන්නේ. සෝවාන් ඵලයටපත් වුණා කියලා කියන්නේ. ඉතින් අද ඒක අපිට පැයකින් සූත්‍රයක් විග්‍රහ කරලා කියන්න පුළුවන්ද? බැහැ. ඒ හැකියාව අපිට නැති නිසා. ඒ නිසා තමයි අපි මේක එක පාඩමක් හැටියට මේ එක ධර්මදේශනාවක් මේ යන්නේ. මේ තත මේ අභිධර්ම දේශනාව කියන තථාගතයන් වහන්සේගේ එක ධර්ම දේශනාවක්. ඉතින් මේ ඒක තමයි මේ තාම අපි කරගෙන යන්නේ. ඉතින් මේකේ අවසානය තමයි මේ නිවනට උපනිශ්‍රේ වන ආකාරයේ ධර්මතාවයන් එකතු වීම. ඉතින් ඔය ඇත්තෝ දැන් මේ ඉගෙනගෙන තියෙන කාරණාවන් උපනිශ්‍රය කරගෙන කල්පනා කරොත් මේ අර සබ්බේ සංඛාර අනිච්චා දුක්ඛා අනාත්තා කියන එක මේ ලෝකයේ ඉන්න අනිත් අයට වඩා සියදහස් ගුණයකින් අවබෝධයක් මේ අයට තියෙනවා. මේ ඒ අභිධර්මයත් එක්ක සම්බන්ධ වෙච්ච ඥාන දර්ශනයක් නිසා. ඒක තමයි පරමාර්ථ ධර්මයන් පිළිබඳව ඇතිවෙන යථාභූත ඥාන දර්ශනයක් බවට පත් වෙන්නේ. ඉතින් මීට වඩා අපිට අද සාකච්ඡා කරන්න ලැබෙන්නේ. ඉතින් ඒ පරමත්ත දේශනාවට බොහොම ප්‍රියමනාපෝ ඇත්තෝ එවම්කම් දීම තුලේ චිත්තක්ෂණයක් පාසාම රැස්සෙන්නේ ඥාන සම්පයුක්ත මහා කුසල් සිත්. ඉතින් ඒ නිසා මේ හැම දිනාට මේ ඇතිවන ඥාන සම්පයුක්ත මහා කුසල බලයෙන් මේ හැම කෙනෙකුගේම ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් බවට පත් වේවා ඒ වගේම මේ දීර්ඝ වූ සංසාර ජීවිතයේ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන එහි තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තමන්ගේම නුවණින් අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ සියලු ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.